සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද පළවෙනිම ධර්ම සාකච්ඡාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භයේ. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කර පරිදි මෙතනින් ඔක්කොමලා වගේ මේ තැනට මේ වගේ වැඩ පිළිවෙලම අකුරු ආය නිසා ඒක ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න අනුව අපි ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. නමුත් මම කොහොමද ස්වභාවිකව ආරාධනා කරනවා මේ ලිඛිත ප්‍රශ්න අතරේ වෙන මතිමතාන්තර වෙන ප්‍රශ්න තියෙනවා නම් කර්මා කළා සභාවට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ප්‍රශ්න ඒකට සම්බන්ධ නොවී මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්කම් දෙන අනික් අයගේ ඉල්ලීමක් තියෙනවා. ප්‍රශ්නේ බොහෝ විට ඉදිරිපත් වෙන්නේ නැතු උත්තරේ සකහවම ඒකේ අඩුපාඩුවක් වෙන නිසා පුළුවන් තරම් ලිඛිත ප්‍රශ්නම පුළුවන් තරම් උනන්දු කරවන්නේ. ඒකට උසයි ප්‍රශ්නේ කියවීමත් ඉබේම සිදු වෙන නිසා. නමුත් අපි දෙකම දුක්සෝ තියාගන්න. ඉතින් මම පළවෙනි ප්‍රශ්නේ වශයෙන් මේ අතට ආවේ නාම රූප පිළිබඳ දැනුම සහ සතිමත් බව අතර ඇති සම්බන්ධතාවය කුමක්ද කියලා. මේක සත්‍යමත් බව කියන එක දන්නවා කියන ඒක අඳුනාගත්ත පිරිසක් කියන අදහසින් ගත්තොත් කෙනෙක් සතිය නැතුව යමක් දිහා බලනවා නම් ඒක ඒකකයක් කෙනෙක් දෙයක් බව විදිහට තමයි ගණන් ගන්නේ. සතිය යුක්තව බලනවා නම් ඒක එක දෙයක් නෙවෙයි අඩුගානේ බොහෝ දේවල් වල එකතුවක් බව ඒක රාශි සංඥාව එහෙම නැත්නම් ඝන සංඥාව ඇති කරගන්නවා. සතිය කියන විමසිලිමත් බව නිසා. එතකොට මේ ඝන සංඥාව එහෙම නැත්නම් මේ රාජ්‍ය සංඥාව පිළිබඳව පළවෙනිම දෙකට බෙදීම තමයි නාම රූප වශයෙන් සඳහන් කරන්නේ යමක් කෙනෙකුට අත්විඳින්න නම් අත්දකින්න නම් අඩු ගානේ ඒකේ නාම කොටස් සහ රූප කොටස් දෙක අතර යටුමක් අවශ්‍යයි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපුඩියක් ගන්න අත් දෙකක් ඕන වගේ සත්‍යයෙන් යුක්තව බලන්නේ නැත්නම් ඒ නාම රූපේ බෙදීමක් නැතුව ඒක එක gediyak ඒකසයක් කෙනෙක් සතෙක් පුද්ගලෙක් වශයෙන් ගන්නවා නාම රූප මේ සතිය යුක්තව බලනවා නම් බොහෝ විට එතන එකක් නෙවෙයි ගොඩක් එතන රාශියක් කැටික් තක්‍රීක්ක් ඝණයක් විදිහට දකින්න පුළුවන් වෙනවා අන්නේ වැඩපිළිවෙලේ ඉස්සල්ලාම ඇති වෙන රාශිය කියන වැඩපිළිවෙලේ ඉස්සල්ලාම ඇති වෙන පැල ඉර අඩු ගන්න දෙකක් කියන අදහස තමයි නාම රූප වලින් පෙන්වන්නේ ඊට පස්සේ මේක මේ සතියම තව දුරටත් ඉඳබහිගෙන යනකොට නාම පිළිබඳව කෙනෙකුට විස්තර වශයෙන් දැනගන්න ඕනේ නම් ඒක වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරකට කඩලා නාම කොටස විස්තර වෙන්න පුළුවන්. රූප පිළිබඳව විස්තර හොයන කෙනෙකුට පටිඝාතෝ තේජෝ වායෝ කියලා මේ එක හතරකට කඩලා බලන්න පුළුවන් වෙනවා. එතකොට නාම පිළිබඳව විස්තර ruci නාම පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කෙනා සංසිද්ධියක් බෙදන්න ගියාම එයා රූප වේදනා සංඥා සංඛාර සහ නැගේතන සංඥා සංඛාර සහ රූප කියන පොදු නම දාලා පහකට බෙදනවා රූප වශයෙන් මේක බෙදන්න යන එකන පසදී ආපෝතී වායෝ විඥාන කියලා පහකට බෙදනවා ඉතින් මේ එකම තමයි මේ නාම රූප කියලා කඩාගත්තට පස්සේ රූප විශේෂණය කෙරුවොත් පටිඝාපෝ තේජෝ කියන නාම කොටස ඔක්කොම විඥාන කියන මල්ලට දානවා. නාම විශේෂණය කෙරුවොත් වේදනා සංඥා සංකාර කියලා හතරට කඩලා නාම කොටස ඔක්කොම එක මල්ලට දානවා. ඊට පස්සේ ඒ නාම රූප ඔය විදිහට පංචස්කන්ධ වශයෙන් කඩන්න පුළුවන්. ඊට පස්සේ ආයතන හය වශයෙන් ඒ නාම රූප සංසිද්ධිය ඇසීම්, දැකීම්, විඳීම්, රස බැලීම්, පහස ලැබීම සහ කල්පනා කිරීම කියලා ගත්තාම අභ්‍යන්තර බාහිර වශයෙන් කොටස් වලට කඩපුවාම 12ක් විඥානයත් එක්ක තමයි 18ක් ඒ නිසා මේවා පළවෙනිම විශාල ගල් කලාවකට ගල් කුටියකට කුළු ගෙඩියෙන් ගහලා ගහලා ගහලා දෙකට බලාගත්තා වගේ එකක් තමයි නාම රූප කියන්නේ හදාගත්ත කොට තව තවත් තව තවත් කලකලා පුංචි පුංචි කරන එක තමයි මේ විදිහට මේ රූප කොටස් වෙනම කඩනවා නාම කොටස් වෙනම කඩනවා ඊට පස්සේ ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විකෘත යෑම පණවෙනීම පළවෙනි ඉන්නේ නාම රූප වශයෙන් ඉතින් ඒ සඳහා බලන බැල්මට යොදන භාවනාත්මක තමයි සතිපත්තාව කියලා කියන්නේ. එහෙම නැත්නම් එන්නේ මේ ඔක්කොම එක ගුලියකට, විත්තකට, ඒකකයකට, සමූහයකට ගන්නවා. සත්‍ය ගමන් ගොඩක් වෙන්න වෙන්න කාලාන්තේ කාලානුරූපව ඒකේ පැවැත්මක් වෙනවා. පුංචි පුංචි කොටස් කැඩෙන්න කැඩෙන්න එක එක කොටසක් වේගයෙන් ඇති වෙන නැති වෙන බව දැක් ගන්න තියෙන අවස්ථාවලදී. ඒක නිසා සත්‍යමත් නැති පුද්ගලයා ස්වභාවයෙන්ම අසත්‍ය නිසා ඒවා ඔක්කොම කැටිච්චක් වශයෙන් ගත්තාම ඒක ප්‍රවස්මක් වෙනවා. එතකොට එයා ඒකට මේක අරමුණු කරගන්න ඉඩ තියෙනවා. නිමිති කරගන්න ඉඩ තියෙනවා. ඒකට බොහෝ විට රිස්කට බැඳීමක් ඇති කරනවා. ඒකේ මේ දරන්න පුළුවන් දෙයක්. මේක කල්පවතින දෙයක්. මේක නිත්‍ය දෙයක්. ඒ නිසා මට මේකෙන් පිටයි මම ඒකට පිටයි කියලා ඒක සාමාන්‍යයෙන් ආධාර කරගන්න පුළුවන්. සත්‍යමත් පුද්ගලයා මේක කැලි කොටස් බව දැනගෙන ඒ කැලි කැලි කැටි කැටි යනකොට කැල පුංචි වෙන්න පුංචි වෙන්න ඒකේ දරණ බව පැවැත්ම දුර්වල වෙන නිසා ඒක මත විශ්වාසය අඩු කරනවා. ඒක මත නිත්‍ය සංඥාවක් ඇති කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේ සතියේ පළවෙනිම ආරම්භණයක සිද්ධ වෙන්නේ නැහැ. සතිය දිගේ යනකොට යනකොට යනකොට මේ බාහිරේ පේන තියෙන දේවල් එහෙමම බාර ගන්නෑ. ඒක විමසුණු වලට ලක් කරලා ඒක මේ අපි කියන විභජන විභජ්‍ය විභජ්‍යවාදී කියලා කියනවා. ඒ නැත්නම් කපල කොටලා බලන ගතිය. ඇනලිටිකල් පවර් එක සතිය තමයි එන්නේ. ඉතින් සතිය කියන එක කවදාකවත් අලුතෙන් අපි ඇති කරගන්න එකක් නෙවෙයි හැම කෙනා ළඟම තියෙන එකක්. නමුත් මේක අපි පාවිච්චි කරන්නේ නැහැ මොකද සතිය පාවිච්චි කරනකොට අසරණ ගතියක් ඇතිවෙනවා. අනාථ ගතියක් ඇතිවෙනවා. දරන්න යමක් අපි දරන්නේ මේක නිකන් බොරුව, මේක මායාව, මේක මුලාව, මේක මා මේ මායමක් කියලා තේරෙන පටන් ගන්න. ඒ නිසා අපි බොහෝ විට සතිය ඉස්සරහට අවිල වැඩ කරන්න ගියා. ඒක අයින් කරගන්නවා. අයින් කරලා මේක නිත්‍ය දෙයක්, සුඛ දෙයක්, සුභ දෙයක් වශයෙන් බලන්න. පෙළවෙනවා නිකන් සිංහල මාවට කියනවා නම් අපි කබරෝගය කණ්ඩෝන සහ තලගෝය කරගන්න. කබරෝගය තමයි ගැහුවත් වස බව දාන්න කබර තෙල් ටිකක් ගහනත් මරනවා. සහ කණ්ඩෝන සහ කබරෝගය තලගෝය කරගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ අපි ඒ තරම විශේෂලවන දුකෙන් පිළිච්ච ලෝකයේ මේකේ නිච්ච සංඥා රැස් කර ගන්න ඕන නිසා අපි සතියට එන්න දෙන්නේ නැහැ. සතිය ඇවිල්ලා එනකොටම අපිට අසරණ ගතියක්, බය ගතියක්, අනාථ ගතියක් මේකේ න්‍යාය පත්‍රයක් නැති ගතියක්, ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතියක්, පාලනය කරන්න බැරි ගතියක් එනකොට